ඉතින් එහි ඒ දේශනා මාලාවේ මේ වෙනකොට අපි සෑහෙන දුරක් ගමන් කරලා තියෙනවා. මේ දේශනා මාලාවේදී ඇත්තටම බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා එක්තරා අන්දමකින් මේ වස්ත්‍රයක් පිළිබඳ උපමාවක් මුලින්ම දේශනා කරනවා. වස්ත්‍රයක් සාමාන්‍යයෙන් කිලුට වෙලා විවිධාකාර අපවිත්‍ර දේත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒකට කොයිතරම් අපේ විවිධ වර්ණ ගන්වන්න පිරිසුදු පිරිසුදු ලස්සන ලස්සන වර්ණ ගන්වන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ මොකද වස්ත්‍රය අපිරිසුදුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන අන්නේ වගේ අපේ හිතත් අපිරිසුදු නම් ඒ බඳු හිතකින් තින් බලාපොරොත්තු වෙන්න වෙන්නේ එක්තරා අන්දමකින් දුගතියක් තමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකෙම අනිත් පැත්ත දේශනා කරනවා යම් පිරිසුදු වස්ත්‍රයක් තියෙනවා ඒ පිරිසුදු වස්ත්‍රය අපිට වුවමනා කැමැති වර්ණවත් දැකුම් කළු වර්ණයක් ගන්නවන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා අපේ මේ හිතත් පිරිසුදු නම් ඒ පිරිසුදු හිත ඕනම නිවැරදි දෙයකට ඕනම යහපත් දෙයකට යොමු කරන්න පුළුවන්. ඒ නිසා සුගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සුගතියක් කැමති වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කතමේච භික්කවේ චිත්තස්ස උපක්ඛිලේසා කියලා මහණෙනි මොනවද මේ හිත කෙලෙසන ධර්මයෝ හිත කෙලෙසන උපක්ලේශ ධර්මයන් මොනවද කියලා උපක්ලේශ ධර්ම 16ක් මෙම සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් අපි ටිකින් ටික මේ සූත්‍රයේ දිගේ ඉස්සරහට ගියාම මේ වෙනකොට අපි උපක්ලේශ ධර්ම අතරම 14ක් විතර කතා කරලා තියෙනවා. අපි කෙටියෙන් මතක් කරගත්තොත් අවිද්‍යාව, විසම ලෝභය කියන එක උපක්ලේශයක් වශයෙන්. ඒ කියන්නේ අපිට අයිති නොවන අපේ නොවන යම්සි දෙයක් කෙරෙහි බොහොම දැඩි ලෝභයක්, විෂම ලෝභයක් පහළ වුණා නම් ඒක ප්‍රබල මට්ටමේ උපක්ලේශයක් වශයෙන් ක්ලේශයක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ ව්‍යාපාදය හිත කෙලෙසන උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට ක්‍රෝධය හිත කෙලෙසන උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට වෛරය වෛර බැඳගෙන අනිත් කෙනෙක්ගෙන් පලිගන්න ඒ හිත ඇතුලේ පැසවන ක්‍රෝධය වෛරය උපනාහය කියලා කියනවා ඒකත් උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. එතකොට මේ අපි කතා කරපු ව්‍යාපාදය, ක්‍රෝධය, ඒ වගේම බද්ධ වෛරය මේවා සෝවාන් තත්වයට යම්ස කෙනෙක්පත් වුණා නම් එතනින් ඒ ටික අවසන් වෙනවා මේ සමායන. මේ මේ ටික ඇත්තටම අනාගාමි මට්ටමට යම්ස කෙනෙක්පත් වුණා නම් ඒ ටික අවසන් වෙනවා කියලත් අට කතාවේ සඳහන් කරනවා. ඊට පස්සේ එනවා මක්ඛ පලාස කියලා උපක්ලේශ දෙකක්. ඒ කියන්නේ මකු බව. يعني තවත් කෙනෙක්ගේ තවත් කෙනෙක් විසින් අපිට කරන ලද යහපත අපිට කරන ලද උදව්ව උපකාරය නොසලකා හරින ගතිය ඒවා හැලුවට ලක් කරන ගතිය ඒක නිෂ්ප්‍රභා කරන ගතිය මක්ඛ කියන මේ උපක්ලේශයේ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා මකු බව කියලා ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා ඊටම ටිකක් ළඟින් යන තවත් උපක්ලේශයක් තමයි පලාස කියලා කියන්නේ එතනදී වෙන්නේ ඇත්තටම තව කෙනෙක් සතු යම්කිසි ගුණයක් යහපතක් එක්තරා අන්දමකින් හැල්ලුවට ලක්වීමක්, ගුණය මකා දැමීමක්, ගුණය හෙලා දැකීමක්, ගුණය අව탁සේරු කිරීමක්. ඒක තමයි මේ පලාස කියන උපක්ලේශයෙන් ලක්ෂණය. එතකොට මක්ක පලාස කියන මේ උපක්ලේශ අපේ හිතේ තියෙනවා නම් එක පැත්තකින් අපි තවත් කෙනෙක් කරපු යහපත, තවත් කෙනෙක්ගේ ගුණය, තවත් කෙනෙක්ගෙන් ලද උපකාරය පහත් කළා සලකන ගතියක්, ඒක නොසලකා හරින ගතියක්, ඒක හැල්ලුවට ලක් කරන ගතියක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සා මච්චරිය කියලා තව උපක්ලේශ දෙකක් පෙන්නනවා. ඊර්ෂාවත් මසුරුකමත්. එතකොට ඊර්ෂාව කියවහම තවත් කෙනෙක් යමක් අත්විඳගෙන යමක් අයිති කරගෙන යමක් සතුටින් භුක්ති විඳිනකොට ඒක දැකලා ප්‍රසාදයක් පහල කරගන්නවා වෙනුවට ඒක දැකලා මුදිතාවක් පහල කරගන්නවා වෙනුවට හිතේ පහළ වෙන්නේ ඊර්ෂ්‍යාවක් නම් ඒ තනත්තා කෙරෙහි ඒ විඳීම කෙරෙහි එක්තරා අන්දමක අප්‍රසාදයක් නම් එතන තියෙනවා ඊර්ෂ්‍යාවක් ඒ වගේම මච්චරියන් කියන මේ මසුරුකම අනිත් අතට තමන්ගේ දෙයක් කවුරු හරි භුක්ති විඳිනවට තියෙන අකමැත්ත. තමන් තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න කැමැත්තක් නැහැ. තවත් කෙනෙකුට දෙන්න කැමැත්තක් නැහැ. තමන්ගේ දේ පිළිබඳව පුදුමාකාර මසුරුකමක් තියෙන්න පුළුවන්. අන්න ඒක හිතේ පහළ වෙන උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. අන්න මායා සාඨේය කියලා තව දෙයක් පෙන්වනවා. මායාව කිව්වහම හිතේ Taman තුල තියෙන යම්සි දුර්ගුණයක් වහගන්න ගතිය. සාටේ එකවහම නැති ගුණයක් පෙන්වන ගතිය. ඒතර මේ දෙකත් ළඟ ළඟ යනවා. තියෙන දුර්ගුණ ටික තියෙන අඩුපාඩුකම් ටික වහගෙන ඒ වෙනුවට නැති ගුණ පෙන්නගෙන ඉන්නවා නම් එතන තියෙන්නේ මේ මායා සාටේය කියන උපක්ලේශ දෙක. ඉතින් අපිට තේරෙනවා මේවා නිරන්තරයෙන් මනුස්ස හිතේ, මනුස්ස సంతානේ විටින් විට නිරූපණය වෙනවා, විටින් විට මේ බඳු කෙලෙස් වලට සත්වයෝ ලක් වෙනවා. ඒ හරහා ඒ අය අප්‍රමාණ අකුසලයන් රැස් කරගන්නවා. පාප කර්ම රැස් කිරීම හරහා අකුසල කර්මයන් රැස් කරගන්නවා. ඉතින් ඒකේ දුර්විපාක වශයෙන් දුගතිගාමී වෙනවා කියන එක මුලින්ම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් අපිට තව ටිකක් එහාට යනකොට හම්බ වෙනවා තම්බ සාරම්භ කියලා උපක්ලේශ දෙකක්. එතන තම්බ කියන එකේ තියෙන්නේ බොහොම හිතේ තියෙන තද ගතිය, රළු ගතිය, ගොරෝසු ගතිය. මුරුදු ගතියක් ඇත්තෙම නැහැ. හිත හරිය හැඩි දැඩිව. හිත හරීම ගොරෝසුයි. හිතේ නැහැ කිසි මුදුමලොක් ගතියක්. සාරම්භ කියලා කිව්වහම තවත් කෙනෙක්ගෙන් පලි ගන්න ගතිය. පලි ගන්න කියලා කිව්වට මෙතන එකට එක ගන්න ගතිය. යම්ස කෙනෙක් එක වචනයක් කිව්වා නම් යම්ස කෙනෙක් අපි හිතමු තවත් කෙනෙකුට පුංචි නොසලකා හැරීමක් ගණන් නොගෙන සිටීමක් සිද්ධ කරා නම් ඊට පස්සේ අපි ඒක පරිගන්න එයාගෙන් එකට එක කරන්න සම්පූර්ණයෙන්ම එතනත්තව නොසලකා හරිනවා. සම්පූර්ණයෙන්ම නැත්තම් ඊට වඩා යමක් පරිගන්නා ස්වරූපෙන් කරන්න අපේ හිත නැඹුරු වෙනවා. මෙන්න මේ සාරම්භය කියන එකට එක කරන ගතිය නිසා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේවා මේ බොහොම දැන් පොඩ පොඩ අපි සියුම් මට්ටමකට යනවා. අර කලින් කතා කරපු ක්‍රෝධය නැත්තම් වෛරය, බද්ධ වෛරය, දැඩි ලෝභය දැන් මේවා ගත්තාම ටිකක් සැහැල්ලුවෙන් අපි නැතනම් පහසුවෙන් හොයාගන්න පුළුවන්, හඳුනගන්න පුළුවන්. නමුත් මේ ටික ටික දැන් අපි යටට යනකොට ගැඹුරට යනකොට ඇතැම් උපක්ලේශ හොයාගන්නත් හරි අමාරුයි. මේවා උපක්ලේශද මේවා හිත කෙලෙසන දේවල්ද කියලාවත් වෙන් කළ බැරි හඳුනගන්න බැරි තරම් ටිකක් මුලා කරන ගතියක් මේ ස්වභාවයන්ගේ තියෙන එක්තරාන්දමක වංචනික ගතියක් අපිට දකින්න ලැබෙනවා දැන් අර කලින් කියපු උපක්ලේශ හයක් ඒ කියන්නේ මකු බව පලාසය කියලා කියන අනිත් කෙනෙන්ගේ ගුණය වහන ගතිය, ගුණේ හෙලා දකින ගතිය, අව탁සේරු කරන ගතිය. ඉස්සා මච්චරිය කියලා කියන ඊර්ෂ්‍යාවයි මසුරුකමයි. මායා සාටේය කියලා කියන තමන්ගේ ඒ දුර්ගුණ වහගෙන නැති ගුණ පෙන්වන ගතිය. ඒතකොට මෙන්න මේ කෙලස් 6 යම්ස කෙනෙක් සෝවාන් තත්වයටපත් වුණා නම් එයාගේ හිතෙන් ඉවත් වෙනවා කියලා අට කතාවේ ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේවා සෑහෙන දුරට පළපදියම් වෙච්ච කෙලෙස් සෑහෙන ගැඹුරු භාවනාවක් විපස්සනාවක් වඩන්න සිද්ධ වෙනවා. අපිට මේවා මුනිනු පුටා දමන්නවා. తాවකාලිකව අපිට මේවා සමත භාවනාවකින් යටපත් කරගන්න පුළුවන්. සීලයෙන් යම් පමණකට ආරක්ෂා වෙන්න පුළුවන්. නමුත් හිතින් සම්පූර්ණයෙන්ම මේවා මුනිනු පුටා දමන නම් ටිකක් ගැඹුරු විපස්සනාවක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දැන් අපි පිවිසෙනවා තවත් කොටසකට මාන අතිමාන කියලා. ඒතර මාන කියලා කිව්වම හිතේ හටගන්න තමන්ව මනින ගතිය. තමන් අනුන් කියලා දෙකට බෙදාගෙන අපි හැමතිස්සෙම මනිනවා. ඉතින් ඒතකොට මෙහෙබඳු ස්වභාවයක් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව තුළින් අපි හදා ගන්නවා කෙනෙක්ව, පුජ්‍යලයක්ව. ඒ පුජ්‍යලයා අනිත් අයට සාපේක්ෂව මොන වගේද? ඒ පුජ්‍යලයා අනිත් අයට සාපේක්ෂව උසස්ද? අනිත් අයට සමානයිද? එහෙමත් නැත්නම් අනිත් අයට වඩා පහත්ද? ඉතින් හැමතිස්සෙම අර පුජ්‍යල කේන්ද්‍ර කරගෙන කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් කේන්ද්‍ර කරගෙන යාට මම කියලා කියාගෙන අපි මේ මමට සාපේක්ෂව අනිත් අය කොහොමද කියලා හැමතිස්සෙම මනින ගතියක් තියෙනවා. අතිමාන කියලා කිව්වහම මේ මනින්න ගිහිල්ලා අපි උඩින් තියාගන්නවා අනිත් කෙනාව හැමතිස්සෙම පහත් කරලා සලකනවා. ඉතින් එතකොට අර මානයටත් එහා ගිහිල්ලා තමන්ව උසස් කරලා සැලකීමට අමතරව අනිත් කෙනාව බොහොම රළු විදිහට පහත් කරලා සලකන ගතියකුත් අතිමානයේදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කෙලෙස් ලේසි නෑ එක අතකින් අපේ හිතෙන් දුරු කරගන්න. මොකද අපේ මුළු සමාජ පද්ධතියම එහෙමත් නැත්නම් සම්මුති ලෝකයේම පිනිඹු වෙන්නේ මේ පුජ්‍යල භාවයක් මත. එකිනෙකාට නම්ගම් දීගෙන එකිනෙකාට පුජ්‍යල භාවයක් ආරෝපණය කරගෙන ඒ වගේමයි විවිධ තනතුරු නිලතල ලැබලා දීලා ඉතින් අපි මේ පුජ්‍යල භාවය තව තව තහවුරු කිරීමක් තමයි කරලා තියෙන්නේ. ඉතින් එතකොට සමාදයේ තියෙන විෂමතාවයන් කියයි අපි එහෙම නැත්නම් <clears throat> පුද්ගල විෂමතාවයන් කියලා කියයි. ඉතින් මේ හැම දෙයක් හරහාම ඒ ඕනෝන් අතර තියෙන පරතරයක් ඕනෝන් අතර තියෙන විෂමතාවයක් පුද්ගලයන් අතර තියෙන වෙනස්කම් අපි හුවා දක්වනවා. හුවා දක්වන්න දක්වන්න එතකොට අපි තව තව මනිනවා අපිට සාපේක්ෂව අනිත් කෙනා කොහොමද? අපිට සාපේක්ෂව තවත් කෙනෙක් කොහොමද? කීක ඉතින් අපි මන මන ඉතින් මාන්නය කියන එක අපේ හිතේ නිරන්තරයෙන්ම වැඩෙනවා. ඉතින් ඒක විවිධාකාර අවස්ථාන් වලදී ඉස්සරහට එනවා. දැන් මේට ටිකක් ළඟින් යන තව එකක් තමයි මදය කියන එක. ඒක අද අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මදය. දැන් අපි දන්නවා මදය ප්‍රමාදය කියලා අපි සාමාන්‍යයෙන් කාරණා කීපයක් කතා කරනවා. ඒ කියන්නේ අපේ හිත එක්තරා අන්දමක නිකන් මත්වීමකට ඇතැම් විට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හොඳට වස්තුව තියෙනවා නම් ඒ වස්තුව නිසාම අපේ හිතේ එක්තරා අන්දමක මත්වීමක් උඩඟු බව කියලා කියන්නත් පුළුවන් මාන්නේ කියලා කියන්නත් පුළුවන් හැබැයි එතන තියෙන ඊටත් වඩා පොඩ්ඩක් සියුම් ගතියක් නිකන් මේ අර මාන්නෙන් නම් අපි කරන්නේ මැනලා එක්තරා අන්දමක අනිත් කෙනෙක් එක්ක සංසන්දනය කිරීමක් දැන් මෙතන තියෙන තනියෙන්ම නිකන් මදයකට ලක්වීමක් එහෙම නැත්නම් ප්‍රමාදයකට ලක්වීමක් එහෙමත් නැත්නම් නිකන් තමන්ම ආරෝපණය කරගෙන තමන් තුළම නිකන් මත් වෙච්ච ගතියක්. ඒකෙන්ම නිකන් මත් වෙච්ච ගතියක් තමයි පෙන්눔 කරන්නේ. දැන් උදාහරණ රාශියක් මෙතෙන්දී මතක් කරගන්න පුළුවන්. එකක් තමයි පෙන්නනවා ආරෝග්‍ය මදය කියලා. ඒ කියන්නේ දැන් අපි හොඳට නිරෝගී ශරීරයක් නම් අපිට තියෙන්නේ. එතෙන්දී අපිට තියෙනවා මම නම් නිරෝගී අනිත් අයට නම් විවිධාකාර ලෙඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියමු පසුගිය වකවානුවේ තිබිච්ච කොවිඩ් වසංගතයේ අවස්ථාවේදී අපි තුමු අනිත් අයට ඔක්කොටම හැදුණා මට හැදුන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔන්න ඇති වෙනවා අමුතුම જાතියේ මදයක්. මම නිරෝගී අනිත් අය නම් හරිම ඉක්මනටම අසනීපයට ලක් වෙනවා. මම නම් නිරෝගී. කියලා ඔන්න ඉතින් තමන් ඒ සම්බන්ධයෙන් මදයක්. ඒ සම්බන්ධයෙන් නිකන් මත් බවක් ඇති කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට තමන්ගේ ජාතිය මුල් කරගෙන මදයක් ඇති වෙන්න පුළුවන්. මම ඇවිල්ලා උසස් ජාතියේ කෙනෙක්. ඉතින් අපි සිංහලෙන් වශයෙන් ඉතින් අපි ගාව තියෙනවා එහෙම. එහෙම දෙයක්. මම ඇවිල්ලා සිංහල. සිංහල කියන්නේ ශ්‍රේෂ්ඨ ජාතියක්. ඒකල ඉතින් අපි සමාජලාවට අනිත් ජාතියක් පහත් කරලා සලකනවා. මොකද අපේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතිය. කියලා ඉතින් මෙන්න මේ ජාතිය මුල් කරගෙන සමහරවිට අපේ හිත ඇතුලේ ඔන්න වගේ මදයක් එහෙමත් නැත්නම් මත්වීමක් ඒ තුලින් තනාගත් උඩඟු බවක්, ඒ තුලින් හදාගත්ත ලොකු පුජ්‍යල භාවයක් තියෙන්න පුළුවන්. ඒතකොට නිකන් අපි කොඩියක් වගේ, කොඩියක් උස්සගෙන ඉන්නවා වගේ ඉතින් හැමතිස්සෙම වැජඹෙන්න හදනවා. අර තියෙන ಜಾති මදය නිසා. තවත් ඉතින් ඒ වගේම ඇති වෙන්න පුළුවන් ගෝත්‍රය නිසා. අපි අයිති වෙන්නේ යම්සි මාක් හරි ගෝත්‍රයකට. මේ ගෝත්‍රය ඇවිල්ලා ශ්‍රේෂ්ඨ ගෝත්‍රයක්. එහෙමනම් ඔන්නේ ගෝත්‍රය මුල් කරගෙන කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් අර වගේ මදයක්. සමහරවිට කුලය දැන් විශේෂයෙන්ම ඉන්දියානු සමාජයේ ඉතින් කුල බෙහෙදය බොහොම තදින් ක්‍රියාත්මක වුණා. දැනටත් ඉතින් යම් පමණකට තියෙනවා. ඉතින් උසස් කුලයක යම් කිසි කෙනෙක් ඉපදුනා නම් එතකොට ඒ තමන්ගේ උසස් කුලය මුල් කරගෙන එක්තරා අන්දමකින් මාන්නයක් ඇති වෙන්නත් පුළුවන්. තවත් පැත්තකින් හිත නිකන් හැමතිස්සෙම අරකින් මත් වෙලා තියෙන්නේ. අරකින් වර්ණ ගැන්විලා තියෙන්නේ. මම ඇවිල්ලා උසස් කුලයේ කෙනෙක්. කියාගෙන ඉතින් අපි කියා පාන්න යනවා. ඒකෙන් නිකන් වැජඹෙන්න යනවා. ඉතින් ඔය වගේ අර හිතට එනවා අමුතුම ආරෝපණයක් තමන් මේ උසස් කුලයක ඉන්නවා කියලා. ඊට පස්සේ තව පෙන්නනවා යොබ්බන මදේ කියලා. ඒ කියන්නේ අපි හොඳට තරුණයි. ඉතින් අනිත් අය නම් දැන් හොඳටම වයසට ගිහිල්ලා කර ගියා ගන්න දෙයක් නැහැ. මගේ නම් හොඳට තරුණ ජවය තාමත් තියෙනවා. ඉතින් එහෙනම් ඉතින් ඔන්න මට එක්තරා අන්දමක මදයක් එක්තරා අන්දමක ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් මත් වෙලා. ඉතින් එතකොට ඉන්නේ නිකන් අර අපි මත්පැන් පානය කළා මත් වෙනවා වගේම තමයි මෙතනත් මේ තමන්ගේ තියෙන තරුණකම තමන්ගේ තියෙන ජවය ශක්තිය මේවා නිසා ඔන්න හිතේ ඇතිලා එක්තරාන්දක මත් බවක් ඊට පස්සේ මීට ටිකක් ළඟින් යනවා ජීවිත මදේ දැන් අපිට ජීවිතේ විවිධාකාර දේවල් ලැබිලා ඉතින් හරිම සාර්ථක වෙලා ඉතින් අනිත් අය නම් ඉතින් විවිධ කරදර වලට දුක්ඛම් කටළු වලට පාත්‍ර වෙනවා අපි නම් එහෙම නැහැ ඔන්න හරීම අපි හිතමු බොහොම සාර්ථක ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. සමහරවිට ඉතින් අපේ උත්සාහය නිසා වෙන්න පුළුවන්. හැබැයි මේ සාර්ථක ජීවිතය මුල් කරගෙනත් සමහරවිට ඔන්න අපිට ඇති වෙලා ජීවිත මදයක්. ඉතින් සමහරවිට ඉතින් හැමදාම ජීවත් වෙන්න, හැමදාම නිරෝගීව ඉන්න, හැමදාම සාර්ථකව ඉන්න ආකල්පයක් අපේ හිතේ ගොඩනගෙන්න පුළුවන්. මොකද මේ ජීවිත මදය ඊට පස්සේ පෙන්නනවා ලාභ මදය. ඒ කියන්නේ මොන හරි දෙයක් වැඩියෙන් හම්බුණා නම් අපිටම අපේ යම් කිසි කොටස් වෙළඳ බලවක ඔන්න ආයෝජනය කළා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක කොහොම කොහොම හරි ඉතින් ආර්ථික හැලහැප්පීම් හරහා ගිහිල්ලා අන්තිමට ලොකු ලාභයක් කොටස් වෙළඳ පොළ හරහා ඔන්න අපිට ලැබුණා. දැන් මේ ලාභය මුල් කරගෙන පුදුමාකාර මත්වීමක්. දැන් ඉතින් උඩ පයින්නවා, දැන් ඉතින් hina වෙනවා, දැන් ඉතින් අනිත් අයටත් කියනවා. තමන්ගේ කෙරුම්කාරකම, තමන්ගේ හැකියාව ඉතින් අනිත් අයටත් කියා පාන්න හදනවා. අර මොකද ලාභයෙන් මත් වෙලා. අපිට තේරෙන්නේ මේ ලාභයක් ලැබුණාම ඒක බොහොම නිහතමානීව අනිත් ඈත් එක්ක බෙදා හදාගෙන භුක්ති විඳින්න අපිට තේරෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මේකත් එක්ක උඩපයින් හදනවා. මේකත් එක්ක ඕන්ට වඩා අනිත් අය ඉදිරියේ කැපිපෙන්න හදනවා. මේක ලැබුණා, මේක ලැබුණා, අරක ලැබුණා කියලා. ඉතින් විවිධාකාර විදිහට අපිට මේ ලාභය හරහා හිතේ මත්වීමක් ඇති වෙන්න පුළුවන්. මේක ඇතැම් විට මේ මුදල් හදල් වලින්ම වෙන්නත් අවශ්‍ය නැහැ. සමහර විට අපිටම අපිට තනතුරක් ලැබුණා. අනිත් අයත් ඉතින් ඔක්කොම තරඟ කරා හැබැයි මට තමයි ලැබුණේ. ඉතින් අනිත් අයව පරාජය කරගෙන ඔන්න මම ඉස්සරහට ආවා ඔන්න මට ලොකු තනතුරක් ලැබුණා. මට ලොකු ගෞරවයක් ලැබුණා. එහෙනම් අන්න ඒක හරහා හිතේ ඇතිවන නික අමුතුම මත්වීමක්. දැන් අර බොහොම අහිංසකව බොහොම තැම්පත්ව හිටියේ මිනිස්සයා. දැන් ඉතින් අඟල් කීපයක් අඩි කීපයක් උඩින් යන්න පටන් ගන්නවා. අනිත් අය ඉදිරියේ නිකන් තමන්ව විශේෂයෙන් හුවා දක්වන්න පටන් ගන්නවා. මොකද මේ මත්වීමකට ලක් වෙලා. තමන්ට තේරෙන්නේ නැහැ දැන් අර කලින් හිටිය තැන මතකත් නැහැ. ඉන්න ඕන පොළොව මත පය ගහලා කියලා මත කියලා මතකත් නැහැ. ඒ විදිහට අර මත්වීමක් මේ විවිධ ලාභයන් ලැබෙනකොට ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පෙන්වනවා සක්කාර මද කියලා මේ ගරු බුහුමන් ලැබෙනකොට. අපි හිතමු අපි සභාවක ඉන්නකොට තමන්ට තමයි අනිත් අයගේ සියලු ගරු බුහුමන් ලැබෙන්නේ. තමන්ට තමයි ඉහළම පුටුව ගෞරවනීය ස්ථානය මුල්ම කතාව. ඉතින් මේ ඔක්කොම ලැබෙන්නේ තමන්ට නම් අනිත් අය ඇවිල්ලා වැඳුම් පිදුම් කරනවා නම් පූජාසනය මත පිහිටවලා තියෙනවා නම් ඔන්න ඉතින් මේ සත්කාර ලැබෙනකොට ඒ තුනලුත් මදයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ එතන අපි නිකන් ආයෙත් ඔන්න අපිට ආරෝපණය කරගන්නවා මම නම් මෙහෙම කෙනෙක්. මම ඇවිල්ලා අනිත් අයගේ වැඳුම් පිදුම් ලබන කෙනෙක්. අනිත් අයගේ ගෞරවයට බුහුමනට පාත්‍ර වෙන කෙනෙක් කියලා ඔන්න ඉතින් ලොකු කෙනෙක් හදාගෙන පුජ්‍යලයක් හදාගෙන ඉතින් මෙන්න මේ ගරු සත්කාර සම්මාන ලැබීම නිසා මදේට ලක් වෙනවා ඊට පස්සේ ධමේනවා ඒ කිව්වා වගේම පුරෙක්කාර මදය නැත්නම් පරිවාර මදය ඒ කියන්නේ ලොකු පිරිසක් අපිට ඉන්නවා අර හැමතිස්සෙම මුල් පුටුව ලැබෙනවා ඉස්සරහාම තැන හම්බෙනවා කොතන ගියත් ඉතින් ඒ තැනත්තාට ලොකු ගෞරවයක් ලැබෙනවා. ඉතින් ওই වගේ තැන් හරහා අපිට අර පිරිස දැකලා මගේ දැන් ලොකු අනුගාමිකයින් පිරිසක් මාව මේ අනුගමනය කරන එහෙමත් නැත්නම් මාවම ලුහු බඳින මං පස්සේ එන මාව ආදර්ශයට ගන්න ලොකු පිරිසක් ඉන්නවා කියලා ඉතින් තමන් ඔන්න හදා ගන්නවා ඒකෙන් ලොකු ප්‍රතිරූපයක් ඒකෙන්ම මත් වෙනවා ඊට පස්සේ තව පෙන්නනවා භෝග මදේ. මේ <clears throat> කියන්නේ අපි මොනවා හරි රැකියාවක් කළා අපි තුමු යමක් කමක් හම්බ කරගත්තා. එහෙමත් නැත්නම් වගාවක් කළා ඒකෙන් ලොකු අස්වැන්නක් මෙලා ගත්තා. නැත්නම් අපි මොකක් හරි ආයෝජනයක් කළා ඒකෙන් යමක් කමක් උපයා ගත්තා. ඉතින් මේ හැමතැනම මේ ලැබිච්ච ධනය මුල් කරගෙන එහෙමත් නැත්නම් මේ ලැබිච්ච සම්පත් මුල් කරගෙන අස්වැන්න මුල් කරගෙන ඉතින් මේ වගේ ලැබිච්ච ධන ධාන්‍ය මුල් කරගෙනත් අපේ හිත ඇතුලේ ලොකු මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒකෙම මත් වෙන්න පුළුවන්. එතන දැන් ඉන්නේ නිකන් අර අපි සාමාන්‍ය වචනෙන් කියනවා ඇඳගෙන ඉන්නවා කියලා. ඔන්න ඇඳ ගැනීම තමයි මෙතන හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. අපි ඒ ඒ දේවල් ලැබෙනකොට ඒ ඒ තනතුරු ලැබෙනකොට අපි ඒකෙන් නිකන් ඇඳ අපි ඒක නිකන් ආරෝපණය කර ගන්නවා අපිට. ඒකෙන් දැන් මත් වෙලා තමයි ඉන්නේ. එයා ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි. වෙනත් තමන් හිතින් හදාගත්ත 아무තු තලයක තමයි ජීවත් වෙන්නේ. දැන් නිකන් අර මදේට ලක් වෙලා. ඊළඟ අපේ රූපය බොහොම ලස්සන නම් අනිත් පැයට වඩා තමන් සුරූපී නම් ඉතින් අවුරුදු කුමාරි තරඟෙදී ඔන්න අපිට මුල් තැන ලැබුණා නම් ඉතින් අනිත් අය තමන් දිහා හැමතිස්සෙම බලනවා නම් ඔන්න ඉතින් ඇති වෙන්න පුළුවන් වර්ණ මදයක්. මොකද තමන් හරි සුරූපී කෙනෙක්. කියලා ඉතින් අනිත් අයගේ අවධානයට ලක් වෙන අනිත් අය තමන් ගැන කතා කරන සමහරට කීප දෙනෙක්ව තමන්ගේ ආදරය දිනා ගන්න උත්සාහ කරන අවස්ථාවකදී ඔන්න සමහරලාට ඔන්න අපිට ඇති වෙනවා වර්ණ මදයක්. ඊට පස්සේ සුත මදය. ඉතින් හුඟක් වෙලාවට ඇතම් කෙනෙක් ඉතින් බොහොම උත්සාහයෙන් ඉගෙන ගන්න. ඉතින් විභාග සමර්ථ වෙනවා. පුළුවන් තරම් ඉතින් උත්සාහයෙන් තමන් තුළ බහුශ්‍රද භාවයක් හදා ගන්න. ඉතින් මේ බහුශ්‍රද භාවය ඊට පස්සේ ඉතින් ඔළුවට ආරෝපණය කරගන්න. ඉතින් ඒකෙන් ඊළඟට මත් වෙනවා. අර තමන් පොළොවේ පය ගහලා ඉන්න අවශ්‍යතාවය තමන්ට අමතක වෙලා බිම ඉන්න ඕන ගතිය තමන්ට අමතක වෙලා තමන් ඔන්න හදාගත්ත ලෝකයක හිතින් තනාගත්ත ආරෝපණය කරගත්ත තත්වයක ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒකට කියනවා සුත මදය කියලා. බහුසුත මදය. ඒ තමන් සතු දැනුම මුල් කරගෙන තමන් සතු බහුසුත භාවය මුල් කරගෙන කෙනෙක්ට මත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් පෙන්නනවා දැන් කාලයක් ඔය වගේ හොඳට ඉගෙන කියාගෙන හැකියාවන් දක්ෂතාවයන් පෙන්නගෙන ඉන්නකොට තමන්ට අර ඇති වෙන්න පුළුවන් පටිභාන මදය ඒ කියන්නේ අනිත් කෙනෙක්ට ඕන හැටියට යමක් කියලා දෙන්න පුළුවන් සභාවක ඉදිරිය ඉස්සරහා මුල් පුටුව ගන්න පුළුවන් මුළු සභාවම තමන්ගේ අතට ගන්න පුළුවන් එහෙමත් නැත්නම් පිරිසක් හොඳට හසුරුව ගන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකට හොඳට ඍජුව නිවැරදිව නොපැකිලව පිළිතුරු දෙන්න පුළුවන් ඔන්න ඔය වගේ තමන් සතු මේ විවිධ හැකියාවන් කුසලතාවයන් මුල් කරගෙන ඇති වෙන්න පුළුවන් මෙන්න මේ පටිභාන මදේ විවිධාකාර කුසලතාවයන් එකක් කියලා නෙමෙයි දැන් හැම තැනකදීම තමන්ට ඒ වගේ පිරිස හසුරුවා ගැනීම පැත්තෙන් වෙන්න පුළුවන් නායකත්වයේ පැත්තෙන් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහුවාම පිළිතුරු දීම පැත්තෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අර තමන්ගේ තියෙන ප්‍රතිභානය මුල් කරගෙනත් මදයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් තව කීපයක් මේකට එකතු කරලා තියෙනවා රත්ත්‍ඤ්ඤු පිණ්ඩපාතික වගේ මේ ඒ ගුණය මුල් කරගෙනත් මදයක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇතැම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගමේ පිණ්ඩපාතේ වැඩම කරනවා. අනිත් ස්වාමීන් වහන්සේලා නම් අපි හිතමු ආරණ්‍යට නැත්නම් පන්සලට ගෙනල්ලා දෙන පිණ්ඩපාතේ. සදහැවතුන් ගෙනල්ලා දෙන පිණ්ඩපාතේ තමයි වළඳන්නේ. හැබැයි යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා එහෙම නැහැ. උදෙන්ම ගමට පිණ්ඩපාතේ වැඩම කරනවා. ඉතින් අනිත් අයගේ ගරු බුහුමකට පාත්‍ර වෙනවා මොකද පින්ඩ පාතික භික්ෂුවක් අනිත් අය නම් ඉතින් හරි කම්මැලි මම තමයි ඉතින් පින්ඩ පාතේ යන්නේ මම තමයි ගමේ පින්නපාත යන්නේ. කියලා ඉතින් අර ගමේ පින්නපාත යන එක මුල් කරගෙන ඒ තමන් රකින දුතාංගය මුල් කරගෙන ඒ තමන් රකින ගුණය මුල් කරගෙන ඔන්න මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් නිකන් මත් වෙන්න පුළුවන්. දැන් ඉතින් අනිත් ඈත් එක්ක කතා කරද්දී තමන් අර අරක ආරෝපණය කරගෙන තමයි කතා කරන්නේ. මම නම් ඉතින් පින්නපාතිකයි. කියලා ඒකෙන් ආරෝපණය කරගෙන තමයි කතා කරන්නේ. මේකට මේකතු කරගන්න පුළුවන් ඇතම් භික්ෂුන් වහන්සේලා අපි හිතමු තුන් සිවුර විතරයි පරිහරණය කරන්නේ. නැත්නම් පාංශු මූල සිවුරක් විතරයි පරිහරණය කරන්නේ. බොහොම අල්පේච්ඡව ජීවත් වෙන්නේ. ඉතින් මේ ඔක්කොම බැලුවාම හරිම හොඳ දේවල්. අගය කරපු දේවල් බුදුරජාන් වහන්සේත් අගය කළා තියෙනවා. හැබැයි හැබැයි ඉතින් අපි මේ දේවල් කරන්න ගිහිල්ලා ඒකෙන් කෙනෙක් හදා ගන්න ගියොත් ඒකෙන් අපි පුජ්‍යල භාවයක් තනා ගන්න ගියොත් අනිත් අය ඉදිරියේ ඒක හුවා දක්වන්න ගියොත් ඒක කියාපාන්න ගියොත් ඉතින් එතෙන්දි වෙලා තියෙන්නේ අපි නිකන් අර හැඳ ගන්න එක තමයි. මොකද මේ ගුණයක් දිනු කරන්න ගිහිල්ලා, දුතාංගයක් රකින්න ගිහිල්ලා, ප්‍රතිපදාවක් රකින්න ගිහිල්ලා ඒකෙන් කෙනෙක් හදාගෙන. ඒක ඔළුවට ආරෝපණය කරගෙන. ඒකෙන් මත් වෙලා. අනිත් අය ඉදිරියේ දැන් තමන්ව හොවා දක්වන්න හදනවා. ඒ තමන්ගේ තියෙන ප්‍රතිපදාව මුල් කරගෙන. ඊට පස්සේ සමහරලාවට දැන් පිරිසක් අතර කාලයක් යනකොට ඔන්න තමන්ට ඒ පිරිසේ නායකත්වය එහෙම නැත්නම් පිරිසේ ඉන්න බොහොම දැනකිව හොඳ දැන සියල්ල හොඳට දන්නා කියන පුජ්‍යලයක් බවට බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ වාසය කරන කෙනෙක් විදිහට එහෙමත් නැත්නම් පිරිසක ඉන්න වැඩි මහල්ලා විදිහට නැත්නම් භික්ෂුන් වහන්සේලා අතරනම් අපි තුමු ඊටාම ඉහළ වස් ගානක් තියෙන චිර රාත්‍රාඥ භික්ෂුවක් විදිහට ඔන්න තමන්ට දැන් තැනක් හම්බ ඒකත් ඊට පස්සේ අපි ඒ තුනනොත් හිතේ මදයක් ඇති කර ගන්න පුළුවන්. මේකෙන් නිකන් මත් වෙලා දැන් ජීවත් වෙන. අනිත් සැ ඉදිරියේ දැන් තමන් ඒක ආරෝපණය කරගෙන ජීවත් වෙනවා. ඒකනොත් මත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් වෙනවා හරිම දැන් සූක්ෂම පැතිවලට මේක විහිදිලා යනවා. දැන් තමන්ට තේරෙනවා මේ තමන්ගේ ඉරියව් පැවැත්වීම බොහොම ඉතින් ප්‍රසාද ජනකයි. අනිත් අය නම් බොහොම නොසැලකිල්ලෙන් ඉරියව් පවත්වන්නේ. තමන් ඉතින් දැන් සතියෙන් තමයි ඉරියව් පවත්වන්නේ. හැම දෙයක් හැම වැඩකදීම තමන් සතිමත් වෙනවා. ඒ නිසා ඉරියව් පැවැත්වීම හරියම ප්‍රසාද ජනකයි. අනිත් අයත් තමන් දිහා බලන්නත් ආසයි. ඉතින් තමන්ගේ මේ ස්වභාවය දැන් පොඩ පොඩ කැපිලා පේනවා. ඉතින් ඒ තුලින් තමන් සතුටකුත් ඇති කරගන්නත් පුළුවන්. හැබැයි සමහර විට ඒකෙන් මදයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් බැලුවාම අපි මේ ಗುಣ දියුණු කරද්දී එක පැත්තකින් පරිස්සම් වෙන්න ඕනේ මේ ಗುಣ ගිහිල්ලා අන්තිම නුගුණයකට හේතු වෙන්න පුළුවන්. මුලින් පටන් ගත්තේ සතිය දිනු කරන්න. මුලින් පටන් ගත්තේ පුළුවන් තරම් ඉරියව්වලදී සතිය පවත්වන්න. ඉතින් එහෙම කරන්න ගියාම ඔන්න තමන්ගේ ඉරියව් පැවැත්වීම බොහොම ප්‍රසාද ජනක වෙනවා. සිහියෙන් තමන් ඉරියව් පවත්වනවා. ඉතින් අනිත් අයත් දැන් මේ පිළිබඳව යම්කිසි ප්‍රසාදයක් ඇති කරගෙනක් තියෙනවා. තමන්ගේ ගමන බිමන විලාසය බොහොම ප්‍රසාද ජනකයි. ඒ හරහා Tamanට ඇති වෙන්න පුළුවන් මදයක්. ඒකෙන් ඔන්න මත් වෙලා. සමහරවිට ඔන්න Tamanට යස ශක්තිය, යම්ස කීර්ති ഘോഷාවක් පැතිරෙනවා. දැන් Taman හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් අනිත් අයත් කතා කරනවා Taman ගැන. පාරේ තොටේදී දැක්කා වුණත් ඉතින් නොදනුන්නා අපි නොදන්න වෙනත් කෙනෙක් ඇවිල්ලා මේ අහවලා නේද කියලා අහනවා. නැත්තම් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් මේ ඔබ වහන්සේ නේද අර එදා <clears throat> රූපවාහිනියේ හිටියේ නැත්නම් පත්තරේ හිටියේ. ඉතින් ඔන්න අහනවා. ඉතින් අපි හරිය දැන් ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙලා. සමාජයේ හරි ප්‍රසිද්ධ කෙනෙක්, නම ගිය කෙනෙක් කියලා ඔන්න දැන් මේ තමන්ගේ තියෙන යසස ගැන කීර්ති ഘോഷාව පිළිබඳව දැන් ඔන්න හිතේ මදයක් ඇති වෙනවා. දැන් ඉතින් ප්‍රතිරූපයක් හදා ගන්නවා. ඉතින් ඒකෙන් දැන් තමන් ආරෝපණය කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේකත් මදයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට සීලයක් රකින්න. දැන් ඊටාම සිල්වත් අපි හිතමු දැන් පන්සලට ගිහිල්ලා තුන් නැත්නම් හතර පොයටම සිල් ගන්න. අනිත් අය නම් ඉතින් එක පොයකටවත් යන්න මම තමයි හතර පොයටම සිල් ගන්න. කියලා ඉතින් ඔන්න ඒකෙන් මදයක් ඇති කරගෙන. එහෙමත් නැත්නම් ඉතින් අවංකවම සීලයක් ආරක්ෂා කරනවා. අනිත් අය වැඩි දන්නේ නැහැ හැබැයි අවංකවම සීලයක් ආරක්ෂා කරනවා. සමහර විට ඉතින් ඒකත් යටින් නිකන් කෙනෙක් හදන්න මුල් වෙන්න පුළුවන්. මේ හැම තැනම තියෙන්නේ අපි කෙනෙක් හදනවා. රකින්නේ ಗುಣධර්ම, දිනු කරන්නේ ಗುಣධර්ම. හැබැයි මේ ಗುಣධර්ම රකින්න දිනු කරන්න ගිහිල්ලා යට අපි කෙනෙක් හදාගෙන ඉන්නේ. ඉතින් මේවත් ටිකක් අපි හිතලා බලන්න වටිනවා. දැන් ඇත්තටම මෙතන මේ ಗುಣධර්ම දිනු කර කර කෙනෙක් තනා ගැනීම යම් මට්ටමකට අනුමත කළා තියෙනවා මුල් යුගයේදී. දැන් මේ පින්වතුන්ට මතක් කරගන්න පුළුවන් සම්මා දිට්ඨිය අවස්ථා දෙකක්. ඒ පළවෙනි අවස්ථාව තමයි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියලා කියන්නේ. ඒ කියන්නේ ආශ්‍රව සහිතයි පුණ්‍ය පක්ෂයේ පිහිටලා තිනවා උපදි විපාක ලැබලා දෙනවා. ඉතින් එතකොට අපේ සත්පුරුෂයෙක් මම හොඳ කෙනෙක් බවටපත් වෙලා මම ඉතින් කුසල් කරනවා. යහපත් දේවල් කරනවා. Tamanටත් යහපත් දේවල් අනුන්ටත් යහපත් දේවල් කරනවා. ඉතින් ඒ කරපු දේ ගැන සතුටු වෙනවා. අනිත් අයටත් සමහරවිට කියාපාන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කියාම ඉතින් සමහරවිට ඉතින් කුසලය වැඩෙන්නත් පුළුවන්. නැවත නැවත කල්පනා කරනකොට ඒ තමන් කරපු හොඳ දේ කල්පනා කරද්දී ඉතින් තමන් තුළ සතුටක් ප්‍රීතියක් පහළ වෙනවා. ඉතින් එතනින් කුසලුත් තවත් වර්ධනය වෙනවා. හැබැයි ඉතින් පුජ්‍යල භාවයක් තනාගෙන තමයි කරන්නේ. එතන තියෙනවා ආශ්‍රව සහිත ගතියක්. නැත්තම් අවිද්‍යාවක්, අවිද්‍යා අනුසයක් ගැබ්බෙලා තියෙනවා. අවිද්‍යා ආශ්‍රවයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ උතන නතර කළා නැහැ. බුදුරජාණන් වහන්සේ ඉන් එහාට අපිව අරගෙන යනවා. සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨි මට්ටමේදී. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා මේ සම්මාදිට්ඨිය ඊට වඩා බොහොම උත්කෘෂ්ඨ මට්ටමක් දේශනා කරනවා. ඒ කියන්නේ අපේ කුසලයේම නතර නොවි අධිකුසලය දක්වා යද්දී සාමාන්‍ය කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන සත්පුරුෂ භූමියේ නතර නොවි ඉන් එහාට පොඩ්ඩක් ලෝකෝත්තර මට්ටමක් ගැන කල්පනා කරද්දි මෙන්න මේ අනාශ්‍රව මට්ටම. කුසලයෙන් පවා කෙනෙක් හදාගන්න නැතිව තමන්ගේ තියෙන ගුණයෙන් පවා කෙනෙක් හදාගන්න නැතිව තමන්ගේ තියෙන හැකියාවන්ගෙන් කෙනෙක් පුජ්‍යලයක් හදාගන්න නැතිව යන ගමන. හරිම සූක්ෂම ගමනක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒ නිසා සීලයක් ආරක්ෂා කරන්න ගිහිල්ලා ධානා වඩන්න ගිහිල්ලා නැත්නම් විපස්සනා කරන්න ගිහිල්ලා ඉතින් මේ කොයි දේ කරන්න ගියත් සුතමේ ඥානයක් ඇති කරගන්න ගිහිල්ලා මාකර ශිල්පයක් ඉගෙන ගන්න ගිහිල්ලා මේ විවිධාකාර කුසලතාවයන් Taman තුල දියුණු කරගන්න ගිහිල්ලා අපි ඒකෙන් පුජ්‍යල භාවයක් හදාගන්න ගියාම ඉතින් එක අතකින් අර ගුණය හැල්ලුවට ලක් වෙනවා. දැන් ඔය අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ කරපු ප්‍රකාශයක් මට මතක් වෙනවා. උන්වහන්සේ කියන ගුණ සංගවාගෙන ජීවත් වෙන්න කියලා. විවිධාකාර ගුණයන් තමන් වඩනවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා කියාපාන්න යන්න එපා කියලා උන්වහන්සේ මතක් කරනවා. අපේ තියෙන හැකියාවන්, අපේ තියෙන ගුණයන් අනිත් අය ඉදිරියේ කියාපාමින්, හෙළි දක්වමින් ඒවා ප්‍රකාශ කරමින් එහෙම යන්න අවශ්‍ය නැති බව උන්වහන්සේ විශේෂයෙන් මතක් කරනවා. නිසා තේරවාදයේ විශේෂයෙන්ම අධිගම අපිච්චතාවයක් ගැන දේශනා වෙනවා. ඒ කියන්නේ තමන් හොඳ හොඳ ඊටාම උත්කෘෂ්ඨ මට්ටමේ ප්‍රතිඵල ලබලා තිබුණත් මොකක්වත් නැති කෙනෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ අධිගමයන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට අනිත් අය වගේම ඉතින් කටයුතු කරනවා. Taman තුල ඇතුලේ තියෙන ගුණය හුවා දක්වන්න, පෙන්වන්න පත්‍රේ දාන්න යන්නේ නැහැ. ඊට පස්සේ ආරෝහ පරිණාහ ඉතින් ඒ කියන්නේ ඇත්තරම මේ කයර හා සම්බන්ධ දේවල් Taman හොඳ ආරෝහ පරිණාහ දේහයක් තියෙනවා නම් ඒකිනුත් මදයක් ඇති වෙන්න පුළුවන්. අන්න තමන්ගේ හැඩහුරුකම තමන්ගේ ශරීරයේ රටාව හැඩතල ඉතින් මේවා හොඳට පිළිහිట్లా තියෙනවා නම් අනිත් අයට වඩා කැපී පේනවා නම් ඒකනොත් මදයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් මේ බැලුවහම මදය කියන එක හරීම විහිදිලා යන ස්වභාවයක්. කොයි කොයි පැතිවලට අපේ හිත ඇතුලේ මදය ඇති වෙනවද කියලා හිතා ගන්න බැරි තරම් හරීම සූක්ෂම බවක් මේ මදය කියන ක්ලේශයේ තියෙනවා. ඉතින් ඇත්තටම අපි සාමාන්‍ය ලෝකේ විශේෂයෙන්ම බටහිර චින්තනයේ බටහිර අධ්‍යාපනයේ ඉතින් මේවා තමයි විශේෂයෙන් ඉස්සරහින් තියාගන්නේ. පුළුවන් තරම් දරුවෙක්ව අපි එක්තරා අන්දමකින් කියනවා නම් ධෛර්ය කරන්නේ පුතා ආරම කරන්න පුතා මෙහෙම කරන්න දුව මෙහෙම කරන්න දුව මෙහෙම කරන්න දුව මෙහෙම කළා මේම කෙනෙක් බවට පත් වෙන්න. පුතා මෙහෙම කළා මෙහෙම කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් හැමතිස්සෙම අර කෙනෙක් බවට පත්වීම පුජ්‍යල භාවයක් තනා ගැනීම සමාජයේ තත්වයක් ඇති කර ගැනීම සමාජයේ අනිත් අය ඉදිරියේ හොඳට වැජඹෙන තත්ත්වයක් තනා ගැනීම. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් අපේ දරුවන්ව තල්ලු කරන දෘෂ්ටි කෝණය. දිශාව. නැත්නම් අපිවම අපි තල්ලු කරන දෘෂ්ටි කෝණය. මම ඉගෙන ඉගෙනගෙන හොඳ උපාධියක් අරගෙන මට එතකොට ඔන්න නමට අකුරු කීපයක් එකතු කරගෙන අනිත් අයට වඩා මට තැනක් තියෙනවා. ඉතින් ඒතකොට මම කෙනෙක් හදාගන්නවා. ඉතින් මේ හැම තැනකම එතකොට අපි පුජ්‍යල භාවය තනාගෙන යන ගතියක්. ඒකෙන් එක්තරා අන්දමක උද්‍යෝගයක් ඇති කරගෙන ඉස්සරහට යන ගතියක් පේන්න තියෙනවා. ඉතින් දැන් හුඟක් වෙලාවට ඔහොම එකක් නැත්තම් කෙනෙක් යමක් කරන්න පෙළඹෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි හිතමු ආයතනයක යම්කිසි උසස් වීමක් තියෙනවා නම් ඒ උසස් වීමල ඉතින් පොර කන ගතියක් තියෙනවා. ඉතින් ඒ උසස් වීම ලබා දීම පිණිස යම්කිසි මෙන්න මේ මේ සුදුසුකම් තියෙන්න ඕනේ කියලා අපි ප්‍රකාශ කරනවා. ඉතින් ඒ සුදුසුකම් නැති අය සුදුසුකම් හදාගන්න, දිනු කරගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඔන්නේ තනතුර ලැබෙනවා. ඒ උසස් වීම ලැබෙනවා. ඊට පස්සේ ඉතින් ඒ ඒ උසස් වීම අපේ මේ මේසේ ඉස්සරහා ඉතින් පොඩි බෝඩ් කෑල් එක ලියාගෙන ඉතින් අපි එයා බවටපත් වෙනවා. ඉතින් රාජකාරී කරන ස්ථානයේ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔන්න ගෙදර ඇවිල්ලත් ඒ උසස් වීම මතක් කරගන්නවා. දැන් ඒ තැනත්තා තමයි මේ දැන් ගෙදරක් තියෙන්නේ. අපි හිතමු දැන් බැංකුවක මේ කලමනාකාරවරයෙක්. තමන් ඉතින් දැන් උසස් වීමක් ලැබුණා. බැංකුවේ කලමනාකාර බවටපත් වුණා. දැන් අපි ගෙදර ඇවිල්ලත් කලමනාකාර වෙන්න ගත්තොත් එහෙම ඉතින් සමාජලාවට බිරිඳකින් ඇනුම් බැනුම් අහන්න හම්බ වෙනවා. ස්වාමියාගෙන් ඇනුම් බැනුම් අහන්න හම්බ වෙනවා. අර දරුවෝ කිට්ටු වෙන්නෙත් නැහැ. මොකද මේ තමන් කලමනාකාරුවෙක් වෙලා ගෙදෙද්දි. අපිට මතක අපි මේ මේ රාජකාරී කරන තැන. මේ රාජකාරිය සාර්ථකව ඉෂ්ට කරගන්න. තමයි මේ තනතුරක් දීලා තියෙන්නේ. අපි මේ රාජකාරියට තනතුර සීමා කරන්නේ නැතුව රාජකාරිය අපි ගෙදර අරගෙන ආවිලා. රාජකාරියේ අපිට දීලා තියෙච්ච තනතුර අපි ගෙදරත් අරන් ආවිලා. එමත් නැත්නම් අපි පාරේ යනකොටත් එන රාජකාරියට ඒ දීපු තනතුර අපි ඉස්සරහට දාගන්නවා. අපි හිතමු ඔන්න අපි වාහනේ පදවගෙන එනවා. නැත්නම් ඔන්න පොලිසියෙන් නතර කරනවා. පොලිසියෙන් නතර කරාම කියනවා ඔන්න මං අහවල් මේ බැංකුවේ කළමනාකාරතුමා. ඉතින් ඒක අදාළ නෑ ඒක අතකින්. මොකද මේ පාරේ යන මිනිස්සෙක් නේ තමන් මේ රියදුරකේ අවස්ථාවේ. අපි මේ එතන කල්පනාකාර කෙනෙක් වෙන්න ගිහිල්ලා ඉතින් අපි අර ඒ තනතුර කොයිතරම්නම් ඔළුවේ අපි ආරෝපණය කරගෙන ඉන්නවද කියන එක තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා අපිට මම මේ උදාහරණයක් වශයෙන් ගත්තේ මේ වගේ රැකියාව මුල් කරගෙන වෙන්න පුළුවන්, තනතුර මුල් කරගෙන වෙන්න පුළුවන්, තමන්ගේ ඉගෙන කියාගත දේවල් මුල් කරගෙන වෙන්න පුළුවන්. තමන්ගේ ජාතිය, කුලය, ගෝත්‍රය මුල් කරගෙන වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ নানা ප්‍රකාර දැන් අපි මේ සාකච්ඡා කරපු විවිධ දේවල් හරහා කොයි තරම්නම් අපි පුජ්‍යල භාවයක් හිතේ ආරෝපණය කරගන්නවද? ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ද්වේතානුපස්සනා සූත්‍රයේදී අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං මේ ආත්මයක් නැති තැනක මේ පුජ්‍යල භාවයක් නැති තැනක ආත්මයක් හදාගෙන පුද්ගල භාවයක් හදාගෙන මේ මිනිස්සු මේ දෙවියන් මිනිසුන් සහිත ලෝකය කරන මේ පිස්සුව බලන්න මේ මුලාව බලන්න පස්ස ලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති මේ නාම රූප දෙකට බැහැගෙන ඒක ඇත්ත කියලා හිතාගෙන ඉතින් කටයුතු කරනවා ඉතින් බැලුවාම බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යල භාවය ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර මට්ටමකට හිතපත් කරගෙන මේ අපි කරන නාඩගම් දිහා බොහොම උපේක්ෂාවෙන් බලනවා. බලලා අර වගේ ප්‍රකාශයක් කරනවා. අනේ මේ මෝඩ රැළ කොයිතරම්නම් ඇඳගෙනද මේ කටයුතු කරන්නේ? කොයිතරම්නම් මුලාවකද මේ කටයුතු කරන්නේ? කොයිතරම්නම් ආරෝපණය කරගෙනද මේ කටයුතු කරන්නේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් අනුකම්පාවෙන් අපි දිහා බලනවා. ඉතින් මේ විදිහට දැන් අපි කෙලස් රාශියක් කතා කරා මේක අවසානයේ එන්නේ ප්‍රමාදය කියන ක්ලේශය. ඉතින් ඒක හැම එකටම යොදන්න පුළුවන්. ඒ කියන්නේ අපි කුසලයට ප්‍රමාදයි. කරන්න ඕන දේ දැන් කරන්නේ අපි ඒක කල් දානවා. හැමතිස්සෙම මේ ප්‍රමාද වෙන ගතිය එමත් නැත්තම් නොසලකා හරින ගතිය අවශ්‍ය වෙලාවෙදී නොකරන ගතිය ඉතින් මේ හැම තැනදීම මේ මුල් වෙනවා අපි අර වැදගත්කමක් මුල් මුල් තැනක් දිව යුත්තේ කුමක්ද කියන එක අපිට අමතක වෙනවා. අපි තින් වෙන වෙන දේවල් වලට පංචකාමයන්ට දුසිරිත් වලට ඇබ්බැහි වෙලා ඒවට මුල් තැන දීගෙන කටයුතු කරනවා අපිට මේ ලැබිච්ච අවස්ථාව මේ manuss ප්‍රතිලාභය manussත්ත්ව ප්‍රතිලාභය ගැන අපිට අමතකයි මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ගැන අපිට අමතකයි අපි සම්පූර්ණයෙන්ම ප්‍රමාදයට ලක් වෙලා මදයට ප්‍රමාදයට ලක් වෙලා කටයුතු කරනවා ඒ නිසා මේ ප්‍රමාදය කියන එක ඇත්තටම සියලුම කෙලෙස් වලට මේක දාන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත තමයි සතිය කියලාත් කියන්න වෙන්නේ. ඒ කියන්නේ සිහියෙන් ඉන්නවා නම් අපි තුල එක්තරාන්දකින් මේ සංසාර දුකින් අත මිදීමේ උත්සාහයක්, වමනාවක්, අප්‍රමාදී වීමක් අන්න තේනවා නම් ඒක අර ප්‍රමාදය කියන කෙලෙෂයට විරුද්ධයි කියලා කියන්න පුළුවන්. දැන් එතකොට අපි ඔය කතා කරපු හිතේ තියෙන දැඩි ගතිය, එකට එක කරන ගතිය මාන්නේ අනිත් අයවත් පහර දාමින් තමන් තුළ ඇති වෙන අතිමාන්නේ ඊළඟ ප්‍රමාදය මේ සමා ඊළඟට අපි මේ කතා කරමු මදය මේ කෙලෙස් ඇත්තටම හරිම සූක්ෂමයි අර අවිද්‍යාව ඊළඟට මේ හිතේ පහළ වෙන විසම ලෝභය ඒවත් එක්ක මේ ඔක්කොම කියපු කෙලෙස් ටික යන්නේ රහත් වුණාට පස්සේ කියලා කියනවා. ඒ කියන්නේ හිතින් ඉවත් වෙන්නේ රහත් වුණාට පස්සේ කියලා කියනවා. ඒ තරමට මේවා හරියටම බින්න බහැලා තියෙනවා. අපේ හිත ඇතුලේ දීර්ඝ කාලයක් තිස්සේ පළපදියම් වෙලයි මේ කෙලස් තියෙන්නේ. ඒවයෙන්මයි අපි ක්‍රියාත්මක වෙන්නේ. සමාජයේ කටයුතු කරන්නේ. ඉතින් මේ මේවා ඔක්කොම ඔළුවේ දාගෙන. ඉතින් මේ බඳු හරිම සූක්ෂම මට්ටමේ කෙලස් ගොඩක් ඔළුවේ ඇතුලේ ක්‍රියාත්මක වෙනකොට ඉතින් මිනිස්සේ කොලූසන් ඉන්නවා කියන එකත් ලොකු දෙයක් බැලුවාම. මොකද මේ කෙලස් වලින්ම මේ මිනිස්යාව පෙළනවා, මේ කෙලස් වලින්ම එයාව මුලාවට ලක් කරනවා. ඉතින් ඒ බඳු කෙලෙස් බරිත ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ බුදුරජාන් වහන්සේ ওই විදිහට දැන් මේ කෙලෙස් සම්බන්ධයෙන් දේශනා කළා, උපක්ලේශ සම්බන්ධයෙන් දේශනා කළා. කියනවා මේ හිතේ මේ උපක්ලේශ ඉවත් කිරීම සඳහා උත්සාහත් වෙන්න කියලා. අපි කලින් දවසකදී මේ කාරණාව සාකච්ඡා කළා. අපි ටික ටික එතකොට සතිමත් බවක් දියුණු කරගෙන ඒ සතියෙන් උත්සාහත් වෙනවා කෙලෙස් වලට අහු නොවීම. එහෙමත් නැත්නම් හිත ඇතුලේ කෙලෙස් ක්‍රියාත්මක වෙනකොට ඒව හඳුන ගන්න. ඒක චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට යෝගාචරයේ පිවිසෙනකොට ටික ටික සිද්ධ වෙනවා. එයාට දැන් මේ කෙලෙස් වලට බය වෙනවා කියන පැත්තකින් නෙමෙයි යා බලන්නේ මේවා හුදෙක් කෙලෙස් කියන තැනකින් බලන්න තරම් එයා ශක්තිමත් වෙනවා සතිපට්ඨානය හොඳට ශක්තිමත් වෙලා එනකොට. හිතේ සතිය පමණක් නෙමෙයි දැන් ප්‍රඥාවත් ක්‍රියාත්මක වෙනවා. සම්පජඤ්ඤයත් ක්‍රියාත්මක වෙනවා. යම් අවස්ථාවක හිතේ ලෝභයක් පහළලා තියෙනවා නම් එහෙනම් එයාට ඒක මේ හිතේ ලෝභයක් පහළලා තියෙනවා කියලා මේ මොහොතෙදිම දැනගන්න පුළුවන් මට්ටමක් දැන් ඇති වෙලා තියෙනවා. ඒකම බුදුරජාන් වහන්සේ මේ ධහමේ තියෙන සම්දික්ක භාවය වශයෙන් පෙන්නනවා. යම් හෝ අවස්ථාවක අපේ හිතේ ලෝභයක් පහළලා තියෙනවා ඒ මොහොතේදී අපිට අඩියක් පස්සට අරගෙන දැන් හිතේ ලෝභයක් පහළලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒක මේ තමන් වහන්සේගේ දහමේ තියෙන සම්දිට්ඨික භාවය වශයෙන් පෙන්වනවා. එපමණකට මේ දහම සාන්දෘෂ්ටිකයි. අපි මේ දහම ප්‍රගුණ කළා, සතිය දියුණු කළා, සතිපට්ඨානයක් වඩලා, සම්පජඤ්ඤයක් වඩලා අපි ටික ටික හිත ශක්තිමත් කරලා ගත්තා නම් එහෙනම් මෙන්න මේ දහමේ තියෙන සම්දිට්ඨික භාවය අපිටම තේරුම් ගන්න පුළුවන්. ඕනම මොහොතක, ඕනම අවස්ථාවක හිත ඇතුළේ යම්සි කෙලෙසයක් පහළ වෙනවා නම් අන තමන්ට පුළුවන් නම් ඒ කෙලෙසයට අහු නැතුව, වහල් නැතුව ඒ කෙලෙසේ අතකොළුවක් බවට පත් නැතිව ඒ ක්ලේශයෙන් ඉවත් වෙලා මේ දැන් ඔන්න හිතේ රාගයක් පහළලා තියෙනවා. හිතේ ඊර්ෂ්‍යාවක් පහළලා තියෙනවා. හිතේ මාන්නක්කාර ගතියක් පහළලා තියෙනවා. හිතේ මදයක් පහළලා තියෙනවා. කියලා අපිට බොහොම සූක්ෂමව ඒ ක්ලේශය හඳුනා ගන්න පුළුවන් නම් ඒකම මේ ධහමේ තියෙන සාන්දෘෂ්ටික බව වශයෙන් පෙන්වනවා. දැන් එතකොට මෙහෙම ටික ටික කෙලෙස් හඳුන ගන්න හඳුන ගන්න එයාගේ හිතේ කෙලෙස් පැදෙන්නේ නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට තව බුදුරජාන් වහන්සේ කාරණාවක් එකතු කරනවා. ඒ තමයි අපිව උද්‍යෝගිමත් කරනවා හිත විවේකයට නැඹුරු කරන්න කියලා. ඒ කියන්නේ දේවල් අල්ලගෙන බදාගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා වෙනුවට මේ විවේකය තුල හිත පවත්වන්න කියලා උද්‍යෝගිමත් කිරීමක් කරනවා. විතක්ක සූත්‍රය කියලා මේ ඉතිවුත්ත කාලියේ සූත්‍රයක් එනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවිවේකා රාමෝ භික්ඛවේ විහෙරත පවිවේක රතා. තේසන්තවෝ භික්ඛවේ තුම්හාකං පවිවේක රාමානං විහෙරතං පවිවේක රතානං ඒසේව විතක්කෝ බහුලං සමුදා චරිස්සති. කිං අකුසලං කිං අපහීනං කිං පජහාමාති. ඒ විවේකයේ හිත තව තව පවත්වන්න පවත්වන්න නොබැඳුණු භාවයක හිත පවත්වන්න පවත්වන්න. හිත හුදකලාව පවත්වන්න පවත්වන්න. කිසිම උපාදානයක් නොකර හිත පවත්වන්න පවත්වන්න. ඒ හිත තුලින්ම ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් මොනවාද මේ තවත් තියෙන අකුසල්? මොනවාද මේ හිතේ තවත් ඉතිරිලා තියෙන කීලුටු ගති? කොහොමද මම මේවා තව පිරිසුදු කරන්නේ? තව තව මේ පිරිසුදු භාවය පවත්වන්නේ කොහොමද? කියලා මේ පිරිසුදු බවට යොමු වෙච්ච ගතියක්. පිරිසුදු භව වෙත නැඹුරු වෙච්ච ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අගය කරනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා මෙන්න මේ විවේකයේ නැඹුරු වෙච්ච හිතකින් වාසය කරන්න. විවේකයේ පැත්තට ඇලවෙලා ඉන්න. ඉතින් ඒ වගේමයි දැන් අපි ඊයේ සාකච්ඡා කළා මේ දේශනා සූත්‍රය. ඒකත් ඉතිඋත්තක පාළියේ ඉන්නේ. එතෙන්දෙත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පාපම් පාපකතෝ පස්සතාති. මෙන්න මේ පව්කම් මෙන්න මේ තියෙන කෙලෙස් කෙලෙස් වශයෙන් දකින්න. ඒක උන්වහන්සේගේ පළවෙනි ධර්මදේශනා වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ කියනවා පාපම් පාපකතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡතාති. මේ පාපයන් පාපයන් වශයෙන් දැකලා කෙලෙස් කෙලෙස් වශයෙන් දැකලා ඒවා කෙරෙහි කලකිරෙන්න. ඒවා හිතින් ඉවත් කරගන්න උත්සාහවත් වෙන්න. ඒවැයෙන් නිදහස් වෙච්ච හිතක් පවත්වන්න කියලා උතින් උද්‍යෝගිමත් කරලා තියෙනවා. ඒ වගේමයි තවත් අවස්ථාවක් අපිට හම්බ වෙනවා ဒုတိ ය ගද්දුල බද්ද සූත්‍රයේදී. එතෙන්ද බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ තමන්ගේ හිත දීර්ඝ කාලයක් තිස්සේ කෙලෙසිලයි තියෙන්නේ කියලා පොඩ්ඩක් මතක් කරගන්න කියලා. හිතන්න එපා තමන් දැන් සුද්ධවන්තයෙක් කියලා. හිතන්න එපා සියල්ල දැන් කළා අවසానයි කියලා. පොඩ්ඩක් පොඩ්ඩක් මතක් කරගන්න. තස්මාතිහ භික්ඛවේ භික්ඛුණා අභික්ඛනං සකංචිත්තං පච්චවෙක්කිතබ්බං මහණේ ඔබලා නිතර නිතර මෙන්න මේ කාරණේ මතක් කරගන්න. ප්‍රතිවේක්ෂා කරන්න. දීග රත්තං නිදං චිත්තං සංකිරිට්ඨං රාගේන දෝසේන මෝහේනාති. මහණෙනි මේ හිත දීර්ඝ කාලයක් තිස්සේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කිලිට වෙලයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් හොඳ ප්‍රකාශයක් කරනවා. චිත්ත සංකීලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti, චිත්ත වෝදානා සත්තා විසුද්ධ්ජanti. මහණෙනි මේ හිත කෙලසෙන්නේ මෙන්න මේ කෙලෙස් නිසා. සත්වයින් කෙලසෙන්නේ මෙන්න මේ හිත කෙලසෙන නිසා. ඒ වගේම සත්වය පිරිසුදු වෙන්නේ මෙන්න මේ හිත පිරිසුදු වීම නිසා. ඒ කියන්නේ අපි කොයිතරම් කය පිරිසුදු කරත්, කොයිතරම් අපි ස්නානය කරත් අපිට කියන්න බෑ අපි පිරිසුදුයි කියලා. හැබැයි අපි හොඳට හිත පිරිසුදු කරගෙන තියෙනවා නම් අන්න ඒ සත්වයා ඒ තැනැත්තා පාරිශුද්ධියකට ලක් වෙච්ච තැනැත්තෙක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ සූත්‍රය දැන් බුදුරජාන් වහන්සේ ටික ටික ගැඹුරකට එක්කගෙන ගිහිල්ලා ඉතින් දේශනා වෙනවා යම් මට්ටමකදී මේ යෝගාවචරයේ අනාගාමී තත්වයකටපත් වුණා නම් ඒ බඳු සාමින්වහන්සේ නමක් උන්වහන්සේගේ හිතේ කාමයන් ගැන දැන් අබිරමණයක් නැති නිසා එහෙම නැත්නම් කාම රාගය ඒ හිතින් ඉවත් වෙලා තියෙන නිසා උන්වහන්සේට කොයිතරම් සුඛෝපභෝගී දේවල් ලැබුණත් ඒවෙන් අනතුරක් නොවන බව මේ සූත්‍රයේම දේශනා කරනවා. ඉතින් පින්නපාතයකට ගිහිල්ලා හොඳ ප්‍රණීත ආහාර ලැබුණයි කියලා. ඒ ස්වාමීන් වහන්සේට බය වෙන්න දෙයක් නැහැලු. ඒකට ඇලෙන ගතියක්, ඒකෙන් මුසපත් වෙන ගතියක් ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ සිද්ධ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ යම්සේ කෙනෙක් අනාගාමී තත්ත්වයටපත් වුණා නම් එයා ඉතින් තවදුරටත් මේ කාමයන් නිසා මුලාවකටපත් වීමක්, කාමයන් කෙරෙහි මත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඒ අනාගාමී தත්ත්වයටපත් වුණාට පස්සේ සෝ මෙත්තා සහගතෙන චේතසා ඒකන් දිසම් පරිත්වා විහෙරති. මේ විදිහට දැන් මේ මෙත්තා චේතෝ විමුක්තිය වඩන ආකාරය බුදුන් වහන්සේ දේශනා කරනවා. කරුණා චේතෝ විමුක්තිය වඩන ආකාරය විස්තර කරනවා. මුදිතා චේතෝ විමුක්තිය වඩන ආකාරය විස්තර කරනවා. උපේක්ඛා මේ චේතෝ විමුක්තිය වඩන ආකාරය විස්තර කරනවා. ඒ කියන්නේ මෙතනින් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් කෙලෙස් දුරු කරනවාට අමතරව හිත තුල මේ හිත විවෘත කරන හිත තව තව පැහැදිලි කරන යහපත් කුසල ධර්මයන් වඩන්න බුදුරජාන් වහන්සේ යොමු කළා තියෙනවා. මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක් මේවා වඩන්න වඩන්න ඒවා අර කෙලෙස් වලට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. හිතේ ඇති වෙන නිකම් පිබිදීමක්. හිතේ ඇති වෙන්නේ හොඳට හාත්පස පැතිර සිටීමක්. කෙලෙස් වලින් කෙලසෙනවා වෙනුවට දැන් හිතේ මේ පවිත්‍ර භාවය හොඳට අල්ලා හිටින ගතියක්. කෙලෙස් වලට ඉන්න බැරි වාතාවරණයක්. දැන් හිත ඇතුලේ ඇති වෙනවා මොකද දියුණු කරන්නේ මෛත්‍රී සහගත ගතියක්. දියුණු කරන්නේ කරුණාවක්. දියුණු කරන්නේ මුදිතාවක්. දියුණු කරන්නේ උපේක්ෂාවක්. අපි තුමු යම්ස කෙනෙක් මුදිතාවක් දියුණු කරනවා. එයාට පුළුවන් දැන් මුළු හිතම මුදිතාවකින් පුරවගෙන ඉන්න. ඉතින් මේ බඳු තැනැත්තෙක්ගේ හිතේ ඊර්ෂාවක් මකු බවක් පලාසයක් පහළ වෙන විදිහක් නැහැ. මොකද ඊර්ෂ්‍යාව පහළ වෙන්න නම් ඒ තනිත් කෙනෙක්ගේ සම්පතක් දැකලා අනිත් කෙනෙක්ගේ හැකියාවක් දැකලා හිත ඒක පිළිකුල් ගන්න ගතියක් ඒකත් එක්ක ගැටෙන ගතියක් තමයි ඊර්ෂ්‍යාවෙන් සිද්ධ වෙන්නේ. දැන් පලාසයක් ගත්තොත් එතන සිද්ධ වෙන්නේ අනිත් කෙනෙක්ගේ ගුණයක් දැකලා ඒක පහත් කරලා සලකන ගතියක්. හැබැයි යම්සි කෙනෙක් තමන්ගේ හිත ඇතුලේ මුදිතාවක් දිනු කරනවා නම් එතෙන් සිද්ධ වෙන්නේ ඒක අනිත් පැත්ත තවත් කෙනෙක් සැප විඳිනවා දැකලා ඒක තුළ ඇති කරන ගන්නා ප්‍රසාදයක්. තවත් කෙනෙක් සැප විඳිනකොට තවත් කෙනෙක් යහපතක් කරනකොට එයාගේ ගුණයක් වැඩිලා තියෙනකොට තමන්ගේ හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. තමනුත් ඒකෙන් සතුට වෙනවා. අනේ සාදු කියලා එයා සතුට වෙනවා. එහෙම හැකියාවක් අන්න අපිට ඇති කරගන්න පුළුවන් නම් එතකොට ඒවා කෙලෙස් වලට පටහැනිවයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙන්න මේ තවදුරටත් හිතේ කෙලෙස් දුරු කරගන්න කුසල් පැත්ත ශක්තිමත් කරගන්න පුළුවන්. ඒතර මෙතන චේතෝ විමුක්ති මට්ටමක් දක්වාම පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ හාත්පස හිත පතුරවාගෙන වාසය කරනවා මෛත්‍රියකින්, කරුණාවකින්, මුදිතාවකින්, උපේක්ෂාවකින්. ඉතින් මේ පැත්ත ශක්තිමත් කරන්න කරන්න කෙලෙස් වලට ඉන්න හිටින් තැනක් නැති වෙනවා. ඒ බඳු හිතක කෙලෙස් රැඳෙන්න විදිහක් නැති වෙනවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අන්තිමට දේශනා කරනවා සෝ අත්ථීදං අත්ථීහීනං අත්ථිපනීතං අත්ථීමස්ස සංඥාගතස්ස උත්තරින් නිස්සරණන්ති පජානාති. දැන් මේ චතුරාර්ය සත්‍ය ගැන තමයි ඊළඟට දේශනා කරන්නේ. මෙන්න දුකක් තියෙනවා කියලා හඳුනා ගන්නවා. දුකට හේතුවක් නැත්තම් දුක්ඛ සමුදයක් තියෙනවා කියලා හඳුනා ගන්නවා. දුක්ඛ නිරෝධයක් නැත්නම් නිවනක් තියෙනවා කියලා හඳුන ගන්නවා ඒ සඳහා මාර්ගයක් තියෙනවා කියලා හඳුන ගන්න. කියන්නේ තව තව ටික ටික ගැඹුරට ගැඹුරට ප්‍රතිපදාව දියුණු වෙනවා. එහෙම දියුණු වෙන්න දියුණු වෙන්න තස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවාසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති අන්න යාගේ හිතේ කාමාශ්‍රවයක් දුර වෙන්න පටන් ගන්නවා භවාශ්‍රවයත් හිතෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා අවිජ්ජාශ්‍රවයත් හිතෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා දැන් මේ විදිහට අරහත්ත්වයේ දක්වාම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සන ප්‍රකාශයක් අන්තිමට කියනවා අයං මුච්චති භික්ඛවේ භික්ඛු සිනාතෝ අන්තරේන සිනානේනාති ඒ කියන්නේ මහණෙනි මේක මේ ඇතුළතම ස්නානය කිරීමක් ඇතුළතම හටගන්නා පාරිශුද්ධියක් ඇතුළතම දැන් ඔන්න ස්නානය කරා ඒ කියන්නේ මුළු හිතම හොදලා දැම්මා දැන් තියෙන තනිකරම පවිත්‍ර වත්‍රයක් තියෙනවා තනිකරම බොහොම පිරිසුදු වෙච්ච රෙදි කඩක් වගේ තමයි දැන් හිත තියෙන්නේ මොකද ඇතුළතම හොදලා දැම්මා දැන් මේ ප්‍රකාශය එක්තරාන්දමක ඉඟියක් එතන හිටපු සුන්දරීක බාරද්වාජ කියන බමුණට. දැන් මේ සුන්දරීක බාරද්වාජ බමුණා හිතාගෙන ඉන්නේ කෙලස් දුරු කරන්න නම් කෙලස් පිරිසුදු කරන්න නම් මේ බාහුකා කියන නදියට ගිහිලා නාන්න ඕනේ කියලා. දැන් අද කාලෙත් ඉතින් සෑහෙන්න ඉන්දියානු පුරවැසියන් ඔය දඹදිව තියෙන ඉතින් මේ ගංගානන් නදිය ඉතින් නානවා. මොකද මේ ගංගානන් නදියේ ස්නානය කිරීම නිසා තමන් පිරිසුදු බවකටපත් වෙනවා ශ්‍රේෂ්ඨත්වයකටපත් වෙනවා කෙලස් ටික හොදලා යනවා කියලා විශ්වාසයක් මේ මිනිසුන්ගේ හිතේ තියෙනවා. ඒ නිසා ඒ බඳු ප්‍රසිද්ධ වෙච්ච ගංගා කීපයක්ම ඉන්දියාවේ තියෙන බව ප්‍රකාශ වෙනවා. ඉතින් ඒකේ විස්තරයකුත් එනවා. බාහුකා කියලා නදියක්, සුන්දරිකා කියලා මේ නදියක් ඊළඟට සරස්වතී කියලා නදියක් ප්‍රයාග කියලා තීර්ථයක්, බාහුමති කියලා නදියක්. ඉතින් මේ වගේ බොහොම ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙච්ච ගංගා ගණනාවක්ම තියෙනවා. ඉතින් මිනිස්සු විශ්වාස කරනවා මේ ගඟට ගිහිලා නෑ වනම් ඔන්න ඔක්කොම පව් ටික හේදිලා යනවා කියලා. ඉතින් අන්න එහෙම විශ්වාසයක් තිබිච්ච කෙනෙක් තමයි මෙන්න මේ සුන්දරීක බහරද්වාජ කියන බමුණා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ මේ වත්තුපම සූත්‍රය දේශනා කරමින් ඉන්න පරිශදයේ මේ සුන්දරීක බාරද්දාජි බමුණක් තියෙනවා. දැන් මේ ඔක්කොම අරහත්ත්වයට දක්වා විස්තර කළා බුදුරජාණන් වහන්සේ එක වාක්‍යයක් එකතු කරනවා මහණෙනි මේ කරේ ඇතුළතම නානේ ස්නානය කිරීමක්. ඇතුළතම පිරිසුදු කිරීමක් තමයි දැන් මේ කලේ කියලා. දැන් එතකොට සුන්දරීක බාරද්වාජ බමුණ අහනවා මේ බුදුරජාණන් වහන්සේකින් ශ්‍රමණ භවත් ගෞතමී ඔබ වහන්සේ මේ බාහුකා නදියට නාන්න එහෙම යනවද කියලා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මොකද්ද මේ බමුණ මේ බාහුකා නදියෙන් තියෙන ප්‍රයෝජනේ? බාහුකා නදිය මොනවාද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට ඒ සුන්දරික බාරද්වාජ බ්‍රාහ්මණයා කියනවා මේ මේ කෙලස් හොදලා හරින්න, පව් හොදලා හරින්න මේ බාහුකා නදිය උදව් කරනවා නැත්නම් ඒකෙන් මේ පව් හොදලා හරින්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. කියලා ඉතින් එයා තමන්ගේ විශ්වාසය තමන්ගේ මේ මිත්‍යා ඇදහිල්ල බුදුරජාන් වහන්සේට දේශනා කරනවා කියනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ ඉතින් උත්තර දෙනවා මේ එහෙම මේ බාහුකා නදියටවත් ගයා තීර්ථයටවත් සුන්දරිකා කියන නදියටවත් සරස්වතී නදියටවත් බාහුමති කියන නදියටවත් මේ එකක්වත් මේ අඥාන අනුවන මේ පව කරපු මිනිස්සයව හොදන්න පෞසෝදා හරින්න හැකියාවක් නැහැ. එහෙම පෞසෝදා හැරීමක් මේ ගංගා වලට කරන්න කිසි කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ නිසා වෛර කරන රළුකම් කරන මේ මිනිස්යාගේ පාප කර්ම නෑවයි කියලා ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේමයි හැබැයි යම්ස කෙනෙක් හොඳට පිරිසුදු වෙලා ඉන්නවා නම් පව් පව් ඇතුළත පිරිසුදු කරලා තියෙනවා නම් දැන් අපි විස්තර කරා වගේ වත්තුපම සූත්‍රයේ විස්තර වෙනවා වගේ එයා කෙලස් දැන දැන ප්‍රහාණය කරලා තියෙනවා නම් දැක දැක ප්‍රහාණය කරලා තියෙනවා නම් එයාට තින් කොයි නදියත් එකයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා එතකොට ඉතින් මේ ගයාව වෙනවා තමන්ගේ gedara තියෙන ලිඳත්. ආයි ගයාවට යන්න අවශ්‍ය නැහැ, දඹදිව යන්න අවශ්‍ය නැහැ. gedara ටැප් එකෙන් නෑවත් ඒක ඉතින් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ අන්තිමට එක්තරා අන්දමකින් පුංචි උපහාසයකුත් එක්ක දේශනා කරනවා. කිං කාහසි ගයන් ගන්්වා උදපානෝපි තේ ගයාති තාගේ ලිඳ වූද ගයාව වේ කියලා කියනවා. ඉතින් මේ විදිහට දැන් කිව්වට පස්සේ දැන් සුන්දරීක භාරද්වාජ බ්‍රාහ්මණයාට ඉතින් කාරණේ වැටහෙනවා. ඉතින් එයා ප්‍රසාද ජනක වෙලා බුදුරජාන් වහන්සේ ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි පැහැදිලා තමන්ට මහාන වෙන්න ඕන බව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඉතින් එතුමා මහාන වෙනවා උන්වහන්සේ ඊට පස්සේ උපසම්පදාව ලබා ගන්නවා ඊට පස්සේ හොඳින් තමන්ගේ බණ භාවනා කටයුතු වල නිරත වෙලා අරහත්ත්වයටමපත් වෙනවා ඉතින් මේ අන්දමට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා අරහත්ත්වයට පැත්වීම තුලින් මේ සූත්‍ර දේශනාව අවසන් වෙනවා ඉතින් අපි උත්සාහවන්ත වෙමු මේ වත්තුපම සූත්‍රය මුල් කරගෙන අපි තුලත් තියෙනවා නම් කොයිතරම් විවිධාකාර අන්දමේ කෙලෙස්. ඒවා හොඳින් හඳුනා ගන්න. මොකද අපි මේ කෙලෙස් ගොන්නක් ඔළුවේ තියන් ඉන්නවා නම් අපිට තේරෙන්නේ නැත්තම් මේ කෙලෙස් කෙලෙස් වශයෙන්. ඉතින් එතකොට හරි අමාරුයි මේක සුද්ධ කරගන්න. අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි දන්නේ නැත්තම් අපි ඒකට විසඳුමක් හොයන්නේ නැහැ. මොකද අපි අපි දන්නේවත් නැහැ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් එහෙනම් කෙලෙස් කෙලෙස් වශයෙන් දැන ගැනීම ඒවා පහළ වෙච්ච අවස්ථාවේදී දැන් මේ හිත යම්සි ක්ලේශයකට ලක් වෙලා තියෙන්නේ කියන නිහතමානීව තේරුම් ගැනීම ඒ නිසා ඊටාම වැදගත් වෙනවා. එහෙම තේරුම් ගත්තට පස්සේ අපි ටික ටික සතිපට්ඨානය දිනු කරගෙන යනවනම් අන්න සතිය තව තව ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ප්‍රඥාව තව තව ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න යෝගාචරයට අවස්ථාවක් ලැබෙනවා කෙලසුන්ගෙන් තොරව වාසය කරන කාල පරිච්ඡේදය දීර්ඝ කරගන්න. පොඩ පොඩ ඒක වර්ධනය කරගන්න. කෙලසුන්ගෙන් තොර සිතක් පවත්වන්න පිරිසුදු හිතක් පවත්වන්න ඔන්න යෝගාචරයට අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒ බඳු පිරිසුදු හිතක් දිගට පවත්වමින් සියුම් සියුම් කෙලෙස් තව තව හඳුනා ගනිමින් ඒවත් ප්‍රහාණය කරමින් යා යුතු මාර්ගයක් තමයි අප යෝගාචරයෙන් වශයෙන් අප ඉදිරියේ තියෙන්නේ. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වත්තුපම සූත්‍රය මුල් කරගෙන අපි පැවැත් වූ දේශනා මාලාව අවසන් කරනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි